ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ ගොඩකෙවල ශ්‍රී මහින්ද මහා පිරිවෙන් විහාරාධිපති සාමූපාලි වංශික මහානිකායේ මල්ලතු පාර්ශවයේ සබරගම පළාතේ අධිකරණ සංඝනායක සමස්ත ලංකා පරිවිනාධිපති හා කෘත්‍යාධිකාරී සංගමේ ගරු සභාපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්ධස්ස සාදු සාදු අත්තානං ජේපියං යඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගීය පණ්ඩිතෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථා පාඨයේ ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක් මේ ගාථාවෙන් අපිට වටින අදහසක් දෙනවා අත්තානංචේ පියං ජඤ්ඤා තමන් තමන්ට ප්‍රිය බව දන්නවා නම් Taman tamanට ආදරේ බව දන්නවනම් රක්කේයනං සුරක්කිතං තමන් හොඳින් රැකගන්න. තමාව හොඳින් ආරක්ෂා කරගන්න. ඒ වගේම පින්නමඤ්ඤ තරං යාමං යාම තුනෙන් එකක දිවත් ඥානවන්තයෙක් හැටියට හිතන්න, කල්පනා කරන්න ජීවිතය පිළිබඳව, සසර ගමන පිළිබඳව මේ දේශනාව බුදුහාමුදුරුව කරන්ට යෙදුනේ එදා දඹදිව බෝධිරාජ නමින් බොහොම ධනවත් කුමාරයෙක් හිටියා. මේ කුමාරයා මහා ධනවත් කෙනෙක්. එතුමට අවශ්‍යතාවය තිබුණා කාටවත් නැති මාලිගාවක් හදාගන්න. වෙන කාටවත් නැති විදිහට හොඳ සැලසුමකට මාලිගාවක්. මේක ඉතින් එදත් එහෙමයි අදත් එහෙමනේ. ලියක් හදන්න ගියත් මේ කාටවත්වත් නැති එකකට එකක් වෙනසක් තියෙන විදිහේ ඒ ප්ලෑනකට ගයක් හදන්නනේ කවුරුත් උත්සාහ ගන්නෙ. අර ගෙදරට වඩා මගේ ගෙදර උස වෙන්න, මහත් වෙන්න නැත්නම් පෙනුමෙන් එන්න ආදී වශයෙන් එහෙම මානසිකත්වයන් තියෙනවා. ප්‍රත්‍යජන මිනිස්සු. ඒ කුමාරයාටත් එහෙම ආසාවක් හිතුනේ නිසා එයාගේ ප්ලෑන් එකට ඒ මාලිගාව හදන්න ඊටාම දක්ෂ වඩු බාසුන් නැහැ කෙනෙක් හොයලා එතුමට මේ කාර්ය බාර දුන්නා. ඒ බාසුන් නැහැ මේ මාලිගාව බොහෝම ලස්සනට හදනවා. වැඩ කරන කොටත් මේ කුමාරයා යනවා බලන්න. ඊළඟට නිතරම ගිහිල්ලා කලක් ගියාට පස්සේ අහනවා දැන් වැඩ ඉවරද ඉවරද කියලා. මොකද බාසුන් නැහැ තව ඩිංගක් තියෙනවා තව වැඩි දවසක් යන්නේ නැහැ කියලා එහෙම කතා කරමින් මේ වැඩේ කරගෙන යනකොට බෝධිරාජ කුමාරයා මාලිගාවේ වැඩ නිම වේගන යනවා දකිනකොට යාට හිතෙනවා මේ මාලිගාව වගේ තවත් මාලිගාවක් කවුරු හරි හැදුවොත් ඒක මම බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙනවා එතකොට. කාටවත් නැති එකක් නේ මේ හදන්න හදන්නේ. එතකොට මේ වඩු බාස්සුන් නැහැ. මේ විදිහටම තව කෙනෙකුට එකක් හදලා දුන්නොත් මොකද කරන්නේ? ඒ නිසා මේ මාලිගාව වැඩ ඉවර වෙච්ච ගමන් බාස්සුන් නැහැට මොකක් හරි කරන්න ඕන. පාසුන් නැහැ එක්කෝ එයාගේ ජීවිතය අවසන් කරන්න ඕන. එහෙම නැත්නම් එයාගේ ඇස් දෙක අන්ධ කරලා දාන්න ඕන. මෙහෙම කල්පනා කළා මේ බෝධිරාජ කුමාරයාගේ ළඟම එකම හිතවත් මිත්‍රයෙකුට මේ බව ප්‍රකාශ කළා. හැබැයි මේ මිත්‍රයා ඥානවන්තයි. ඒ මිත්‍රයා කොහොම හරි මේ කුමාරයාගේ අදහස බාසුන්නට දුන්නා. මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. ඔබතුමා කොහොම හරි ජීවිතේ බේරගන්න කියලා. එතකොට අර යාලුකමට වඩා මනුෙක් මිනිස්සෙගේ ජීවිතේ බේරන එක වැදගත් කියන එක ඔහු තීරණය කළා. ඒ අනුව දැන් කුමාරයා නිතරම ඇවිල්ලා අහනවනේ බං දැන් වැඩ ඉවරද? වැඩ ඉවරද? බාසුන්නයක් කරන්නේ තව ඩිංගක් තියනවා කුමාරයාණෙනි. තව ඩිංගක් තියනවා කිය කියා කැටයන් මැඩ ආරෝමයේ හිමින් හිමින් කරමින් එයා වෙන වැඩක් කළා. එයා හැදුව අහස්‍යානාවක්. එයා හැදුව දඬු මොනර යන්ත්‍රය කියන එක. එයා ඒක රහසිගතව හදලා වැඩ ඉවර වෙච්ච ගමන් තමන්ගේ බිරිඳ දරුවෝ දෙන්නගෙන උපායශීලීව මෙයා මේකෙන් ගියා යන්න දුර පළාතකට. මේ මේක ගුවන්ගත කරලා දුර පළාතකට ගියා. ඉතින් ඒ කාලේ අපිට පේනවා මේ ගුවන්යානාවල ආරම්භක අවස්ථාවේ දඩු මොනර යන්ත්‍රය. දැන් අපේ මේ රාවණා කාලෙත් උක තිබුණා කියලා කියනවනේ. ඒ වගේ දක්ෂයෝ ඉඳලා තියෙනවා. ඈත පළාතකට ගිහිල්ලා යා බොහොම දුෂ්කර පළාතක එයා වෙනම ප්‍රදේශයක පදිංචි වෙලා එයා වෙනම පෙළපතක් කාෂ්ඨ වාහන පෙළපත කියලා වෙනම පෙළපතකින් પરම්පරාවක් ඒ ප්‍රදේශයේ ඇති වුණා. ඒ වගේම එතුමා ඒ ප්‍රදේශයේ නායකයා බවට පත් වුණා. මේ වඩුපාසුන් නැහැ. වෙන පළාතකට ගියාම අමුත්තේ බොහොම බුද්ධිමත් කෙනෙක්. අර වගේ ලස්සන මාලිගා හදන්න පුළුවන් නම් එයාගේ හිත බොහොම ශක්තිවන්තයි. නිර්මාණශීලී. ඒ නිසා තමයි මේ දක්ෂම කරලා තමන්ගේ ජීවිතේ බේර ගන්න පුළුවන්කම ලැබුණේ. දැන් ඒ කුමාරයාට කරන්න දෙයක් නැහැ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා මාලිගාව හදලා ඉවරයි මාලිගාව විවෘත කරන්න ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරවලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරලා මහා දානයක් පූජා කරලා තමයි මේ මාලිගාවේ පදිංචි වෙන්න සූදානම් කළේ. එදා දානේ දවසේ බුදුහාමුදුරුව වඩම්මනකොට කුමාරයා අදිෂ්ඨානයක් කරගෙන පාවඩයක් කෙලනවා. මේ කුමාරයාට කොච්චර සල්ලි තිබුණත් මාලිගාව ලස්සන වුණත් පිරිවර හිටියත් මෙයාට එක සම්පතක් නෑ. මොකද්ද? දරු සම්පත. දරු සම්පත. කොච්චර ලස්සන ලොකු ගෙවල් තිබුණත් ඒ ගේ ඇතුලේ දරුවෙක් අඬන්නේ නැත්නම් දරුවෙක් hina වෙන්නේ නැත්නම් දරුවෙක් සෙල්ලම් කරන්නේ නැත්නම් ඒ ගෙදර ලොකු පාළුවක් තියෙනවා පින්නතුනි. දරු සම්පත පුත්තාවත්තු මනුස්සාරං කියනනේ මිනිසුන්ට මහා සම්පතනේ දරුවෝ. දරු සම්පත් නැහැ. අර පාවඩේ එළුවේ මට දරු සම්පත් ලැබෙනවා නම් බුදුහාමුදුරුව පාවඩෙන් වඩිනවා. මේ අදිස්ථානය ඇතුව. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙනෙනවා මෙතුමාගේ බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව. ඒක කොහොමවත් මේ ආත්මෙ ඉෂ්ට වෙන්නේ නැති බව ලෞතුරා බුදුහාමුදුරු බුද්ධ බුද්ධඥාණයෙන් දකිනවා. ඒකට හේතුත් උන්වහන්සේ දේශනා කරනවා පස්සේ. එනිසා උන්වහන්සේ පාවඩය ඉවත් කරන්න කියලා ආනන්ද හාමුදුරුව දැනගත්ත බුදුහාමුදුරන්ගේ අදහස පාවඩය අයින් කරන්න කියලා ආනන්ද හාමුදුරුව නියම කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව වැඩලා දම්පිලි ඒ වැඩ ඉඳගෙන ගාම් බලන්දලා දානි අවසානයේදී අනුමෝදනා දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ. ඒ එතන දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ඔබලා පෙර ආත්මයක මේ මහා මුහුදේ යාත්‍රාවකින් ගමන් කරනකොට ඒ යාත්‍රාවට වෙච්ච ආපදාවක් නිසා ඔබලා මුහුදේ ගිලුණා. ඔබත් ඔබේ බිරිඳත් දෙන්න කොහොම හරි කුඩා ලෑලි කෑල්ලක ආධාරයෙන් මරණයෙන් බේරිලා මූදේ පීන පීන යනකොට කුඩා දූපතක් තියෙනවා දැකලා ඒ පැත්තට කොහොම හරි පීනගෙන ගිහිල්ලා දූපතට ගොඩ වුණා. මේ දූපතේ කවුරුවත් මිනිස්සු නෑ. වටේම මුහුද. මේ දූපතේ පුංචි පුංචි ගස් පඳුරු තියෙනවා. කුරුල්ලෝ හරියට ඉන්නවා. කුරුල්ලෝ හරියට ඉන්නවා. දැන් මේගොල්ලන්ට බඩගිනි හරියට ජීවත් වෙන්න ඕන මෙතන. නමුත් බඩගිනි. කන්න දෙයක් නැහැ. හම්බ කරන්න තැනක් නැහැ. මිනිස්සෙක් වේන තෙක් මානේ නැහැ. ඒ නිසා වටපිට බලනකොට මේ දකින්න අර ගස්වල කුරුළු කූඩු. ඒ පඳුරු වල කුරුළු කූඩු. ඒ කූඩු වල බිත්තර තියෙනවා. කුරුල්ලන්ගේ. මේ බඩගින්න නිසා අර බිත් බිත්තර තමයි කන්න පටන් ගත්තේ. පොඩි කුරුළු පැටව් බිත්තර කකා මේගොල්ලෝ ජීවිතේ ගත කළේ. නමුත් ඔවුන් දන්නවා මේ අහිංසක සතෙක්ගේ පුංචි පැටියා මේ බිත්තරය මේක දැන දැන මොවුන් මේ දේ සිද්ධ කළා. මෙන්න මේ පාප කර්මය තමයි මොවුන් පසුපස එන්නේ. මෙදා ආත්මේ මහා ධනවත් කෙනෙක් වුණත් ඒ වගේම බොහොම ඉහළ තලයේ දර්ශනීය මාලිගාවක් හදාගත්තත් ධනෙ තිබුණත් පිරිවර හිටියත් මේගොල්ලන්ට අර දරු සම්පත නැහැ පින්නතුනි. මේ දරු සම්පත නැහැ. අර පාප කර්මයේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පස්යෙන් මේ පස්යෙන් පස්යෙන් ඇවිල්ලා මේ ආත්මේ ප්‍රතිවිපාක දෙන්නේ මේ. ප්‍රාණඝාත අකුසල කර්ම කළාම කවදාහරි Tamante එක බුද්ධි විඳින්න සිද්ධ වෙනවා කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ මේ දේශනාව කළා ඒ කුමාරයාට. ඒකයි මම පාවඩේ උඩින් වැඩිය නැත්තේ ඔබතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට නොවන නිසා කියලා බුදුහාමුදුරෙන්දි පැහැදිලි කළා. මෙතන උන්වහන්සේ දේශනා කරා අත්තානංචේ ප්‍රියංජඤ්ඤා තමන්ට තමන් ආදරෙයිද කියලා හිතන්න. තමන්ට තමන් ආදරෙයිද කියලා හොඳට හිතලා බලන එක කියන අහනවනේ ඔබ තමන්ට ඔබ කාටද වැඩියෙන් ආදරේ? ඒක කියන උත්තර මං අම්මට ආදරේ, තාත්තට ආදරේ, බිරිඳට ආදරේ, ස්වාමියාට ආදරේ. ඕක අහගන්නනේ සමහරව අහන්නේ. පොඩි ළමයින්ගෙන් පුතේ කාටද වැඩියෙන් ආදරේ? ඉතින් අම්මා ඇහුවනම් අම්මට කියලා කිව්වහම ලොකු සතුටක්. තාත්තට කිව්වම ලොකු සතුටක්. ස්වාමියා ඇහුවනම් බිරිඳ ස්වාමියාට කියලා කිව්වනම් ලොකු සතුටක්. දවසක් මේ පොතල් රජුරෝ එහෙම අහනවනේ මල්ලිකා දේවියගෙන්. මල්ලිකා දේවියත් එක්ක කතා කර කර ඉන්නකොට මල්ලිකා දේවියගෙන් අහනවා රජතුමා මේ දේවිය ඔබතුමිය කාටද මේ ලෝකේ වැඩියෙන් ආදරේ? රජුර බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට මෙතක වෙන කාටද කියයි කියන උත්තරේ දෙයි කියලා. මල්ලිකා එකපාරටම කිව්වා මට මෙතක වෙන කාටද? මං ආදරේ මට මෙතක වෙන කාටද? මල්ලිකා බුද්ධිමත් කාන්තාවක්. රජුරවන්ට හොඳටම හිත නරක් වුණා. හොඳටම හිත නරක් වුණා. මෙයා බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවන්ට ස්වාමීනි බලන්නකෝ අපේ මල්ලිකා දේවිය කොච්චර දුර්ජන කාන්තාවක්ද කළගුණ මතක නැහැ ඔයා මේ මේ මල් විකුණ විකුණ ඉන්නකොට මම මට හම්බෙලා මං එක් කරගෙන ආවේ අගමෙහෙදිය කරගත්තේ ඒවා මෙයාට මතකනේ. දැන් මෙයාගේ ඉතිහාසෙත් එක්ක කියනවා. බුදුහාමුදුරහන මේ මොකද මහරජා? හේතුව එහෙම කියන්නේ. මල්ලිකා හොඳ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නේ. ඇයි එහෙම කියන්නේ? නෑ ස්වාමීනි මං ඇහුවා කාටද වැඩියෙන් ආදරේ කියලා මේ මල්ලිකා කියනවනේ Tamanට ආදරේ කියලා. Tamanට තමයි ආදරේ කියලා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන මහරජා මල්ලිකා බුද්ධිමත් ඇගේ උත්තරේ හරි. ඇගේ උත්තරේ හරි ඕනම කෙනෙක් මේ ලෝකේ වෙන කාටවත් නෙමෙයි ආදරේ Tamanට. Tamanට ආදරේ. මේ අනේ අවලාට ආදරේ කියලා යා මේ අපේ අතක් පයක් දත් වලින් විකනකල් බලා ඉන්නවද? එහෙම නැත්නම් එයා මොකකින් උලකින් අහිනකම් බලා ඉන්නවද? අපි අපිට ආදරේ. තමන්ගේ ජීවිතේට වැඩියෙන් ආදරේ කරන්නේ තමන්. ඒකයි ජීවිතේ මොකක් හරි ශරීරයේ වෙනසක් වෙච්ච ගමන් අපි ඉක්මනින් වෛද්‍යවරු හම්බ වෙලා ප්‍රතිකාර කරගෙන සුවපත් භාවයටපත් වෙන්න හදන්නේ Tamanට ආදරේ හින්දානේ. මට ඕන එකක් වෙච්චාවේ ඔන්නෝයි කියලා ඉන්නේ නැහනේ කවුරුවත්. මේ වේදනාව ඉවසගෙන ඉන්නේ නැහනේ. ඒ තරම් ආදරේ දැන් මේ කොරෝනා වෛරස් රෝගය හැදිච්ච කාලේ හොඳට බලන්න තමන්ගේ මෑණියන් ලෙඩ ඇඳට වැල්ලා කොරෝනා හැදිලා කොයි පුතා දල්ලන්න යන්නේ අම්මට ආදරේ හරියට අම්මට තාත්තට කොච්චර ආදරේ වුණත් කුරෝර හැදලා කිව්වොත් කවුද අල්ලන්නේ යන්නේ? ඇයි තමන්ගේ ජීවිතේට ආදරේ අම්මගෙන් මට හැදුනොත් කියලා. ඒක නෙවෙයි ඉදිරියේදී ගහලා පුංචි කවුළු හදලා බෙහෙත විදින්නත් උනේ පුංචි කවුළුවක් අස්සෙන්. එහෙම නැත්නම් මේ කතා කරන්නත් තියෙන දැන් යම් යම් තැන් වලට ගියාම මේ ඉදිරියෙද්දක් ගහලා පොඩි කවුළුවක් හදලා තියෙන ඕකෙන්නේ කතා ඇයි? තමන්ට ආදරේ. අර එන මනුස්සයාට කොරෝනා හැදලා තියෙනවා නම් මට හැදුනොත් කියලා බයයි. මේ මුඛවාඩම් දාන්නේ ඇයි? Tamanta ආදරේ. ඒ නිසා මේ ලෝකේ හැමදෙනාම Taman Tamanta ආදරේ කියන එක මතක තියාගන්න. මේ අනුන්ට ආදරේ කියන ඒවා ඒවා නිකන් ඒ මේ ආත්මෙට විතරක්, ඒ වෙලාවට විතරක් අපේ සමගිය සෙනෙහස තියාගන්න ඕන හින්දා අපි පාවිච්චි කරන වචන. ඒ නිසා Taman Tamanට ප්‍රිය බව දැනගන්නවා නම් ඒ අර කුසල් රජුරුවන්ගේ දේවිය මල්ලිකා දේවිය හඳුනාගත්තා වගේ රක්කීයනං සුරක්කිතං තමන් හොඳින් රැක ගන්න ඕන කියන එකත් මතක තියාගන්න. තමන් හොඳින් රැක ගන්න ඕන. හැබැයි මතු පිටින් නෙවෙයි. මතු පිටින් නෙවෙයි රැක ගන්න ඕන. තමන් අභ්‍යන්තරව රැකෙන්න ඕන. ඒ කියන්නේ කය, වචනය, හිත මේ තුන් දොර රැක ගන්න. තමන් තමන්ට ආදරේ නම්. කාට හරි වෙන කෙනෙකුට ආදරේ කියලා එයා කියන දේ කරන්න ගියොත් එහෙම මට මෙන්න මේ මේ හරකව බෙල්ල කපලා මස් කරලා උයලා ගෙනත් දෙන්න. ආදරේ හින්දා ඒක කළොත් මොකද වෙන්නේ? ආදරේ හින්දා ඒක කළොත් Tamanne පාප කර්මේ කරගහ ගන්න. ඒක කනමනුස්සයට වඩා. මෙන්න මේ කුකුලා ගිහිල්ලා මරලා මට උයලා ගෙනත් දෙන්න. ආදරේ හින්දා ඒක කලාට බිරින්දවරු ඒ පාප කර්මේ කරගහ ගන්නේ Tamanne. කනමනුස්සයට වඩා. ඒක අපි හිතන්න ඕනොත් උන්දී. ඒ නිසා Taman Tamanට ආදරේ කියන එක තේරුම් අරගෙන ඔය පාප කර්ම බල කොටස්කාර වෙන්නේ නැතුව තමන්ගේ කය ආරක්ෂා කරගන්න. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමිත්‍යාචාරයෙන් මේ අකුසල ක්‍රියා තුනෙන් වැළකීලා කායික ගුණවත්කම, කායික නිවරදිකම, කායික සිල්වත්කම මනාව ආරක්ෂා කරගන්න. මෙන්න රකින්න රකින්න ඕන එක. මේක තමයි රැක ගන්න ඕන. අද මේ කොයිතරම් දුරට උජ්ජලයෝගාව ආරක්ෂා වෙනවද නැද්ද කියන එක ඔබම තීන්දුව කරන්න. ඔබ ඔබේ ජීවිතය අපිට අනුන් ගැන වැඩක් නැහැ. ඔබේ ජීවිතය මගේ ජීවිතයට මං ආදරේ මං ඊළඟ ආත්මේ අකල් මරණ වලටපත් වෙන්නේ නැත්නම් අකල් මරණ වලටපත් නොවි ඉන්න ඕන නම් ඊළඟ ආත්මේ මං රෝගියෙක් නොවි ඉන්න ඕන නම් ඊළඟ ආත්මේ මං പ്രേත ලෝකේ නොගිහින් තිරිසං අපායේ නොගිහින් වෙනත් දහමක් කරන්න පුළුවන් මේ මනුස්ස ලෝකෙම හොඳ තැනක උපදින්න පුළුවන් විදිහට නැත්නම් දිව්‍ය ලෝකගත වෙන්න පුළුවන් විදිහට මං වැඩ කරගන්න ඕන කියන හැඟීම ඇති කරගෙන ඒ කායික කුසල ක්‍රියාවලින් වළකින්න පින්නතුනි. ඒ වගේම වචනය පරිසම් කරගන්න. මුදල් වියදම් වෙන්නේ වචන පිට වුණාට ඒ වුණාට මේක පිට වෙන වචනය කොයිතරම් ප්‍රවේශමෙන් පිට කරන්න ඕනද කියලා තමන් හිතන්නේ. අපි කටෙන් ඇතුළට දාන දේවල් බොහොම පරිස්සමින්ද දාන්නේ. සෝදලා, සම්බලා, නිමලා එහෙමනේ දාන්නේ. කටෙන් පිට කරන දේවලුත් එහෙමයි බොහොම ප්‍රවේශම් වෙන කියලා ගැහුවත් පරිස්සම් වෙන්නේ පාය අපි. කියලා ගහන තනන තන තියෙනවනේ. ඒ වගේ වචනත් පිට කරනකොට ඒක හොඳට නිමලා ඒක සෞම්‍ය කරලා ඒ වචනේ පිට කරන්න ඕන බොරුවක් වෙන්න බෑ. කේලමක් වෙන්න බෑ. අනුන්ගේ ඕපාදූපයක් වෙන්න බෑ. හිත රිදෙන පරුෂ වචනයක් වෙන්න බෑ. අපි පිට කරන වචනය. අද මිනිස්සු හරියට බොරු කියනවා, බොරු ප්‍රචාර අරිනවා. බොරු ප්‍රචාර අරිනවා හරියට. ඒ වගේම හරියට මිනිස්සු කේලම් කියනවා. මේ ගෙවල් වල තියෙන සමගිය නැති කරන්න ඔය කේලම් වලින්නේ. අඹු සැමියෝ වෙන් වෙලා යන්නේ කේලම් වලින්නේ. දරුව දෙමව්පියොත් එක්ක වෛර බඳින්නේ කේලම් වලින්නේ. ඒ වගේම ආයතන වල තියෙන සාමූහික බව මේවා බොහෝ දුරට වෙනස් වෙන්නේ කේලම් නිසානේ. ආයතන ප්‍රධානියාට නොඑක් නොඑක් විදිහේ ගතු කේලම් කියනවා තමන්ගේ උසස් වීම හදා ගන්න. නැත්තම් තමන්ගේ ගැන ප්‍රසාදය ඇති කර ගන්න. හැම ආයතනයක එහෙම තමයි. මේ ආයතන ප්‍රධානියා බුද්ධිමත් නම් ඒවා හොඳට තෝරලා බේරලා තමයි ඔහු බලන්නේ. එහෙම දුර හිතන්නේ නැති ප්‍රධානියෙක් නම් අර අහිංසක මිනිස්සයා වරදකරුවෙක් හැටියට දකිනවා. ඒ නිසා වචන පාවිච්චි කරනකොට කටරාප්පලියට කියන්න එපා. ගෙදර වුණත්, ගමේ වුණත්, නගරේ වුණත්, වාහනේදී වුණත්, විනෝද අවස්ථාවක වුණත් ඇත්තක් කියන්න. ඇත්තක් කියන්න. සමගිය නැති වෙන කේලමක් වෙන්නේ නැතුව වචන පාවිච්චි කරන්න. ඒ වගේම හිත රිදෙන පරුස වචන කියන්න එපා. පරුස වචන කියන්න එපා. ඒවා භාෂාවක් පැත්තකින් තියලා තියෙන්නේ. ඒවා භාවිතයට ගන්නෙ නෑ අපි. ඒවා මේ ශීලාචාර සමාජයට ගැලපෙන්නේ නැහැ. හැදිච්ච ජීවිතවලට ඒවා ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඕපාදූප කතා කරන්න එපා බුදුහාරුවා දා නපරේ සංගිලෝමානී නපරේ සංකතා කතං. මේ අනුන්ගේ ඕපාදූප කතා කරන්න මේපා. Taman ගැන කතා කරන්න. අනුන් ආගිය හැටි, කෑ කාපු බීපු හැටි, අනුන්ගේ මංගල්‍ය කෙරෙච්ච හැටි, අනුන්ගේ මලගෙදර කටයුතු අපිට වැඩක් නැහැ ඒවා. අපි ගිහිල්ලා සහභාගී වෙලා අපි පුළුවන් උදව්වක් කරලා අපේ සංවේගය පළ කරලා අපේ සතුට පළ කරලා එනවා මෙතක. අපිට ඒවා විවේචනය කරන්න අයිතියක් නැහැ. එහෙම විවේචනය කළා කටින් පවුපරව ගන්න ඕනත් නැහැ අපිට. එක එක තැන්වල එක එක විදිහට වැඩ කරන්නේ. ඒ වැඩ කරන ඒ අභ්‍යන්තරය අපි දන්නේ නැහනේ. මතු පිටින් අපිට පේන දේ වෙන එකක්. නමුත් අභ්‍යන්තරේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැතුව හිතින් අපි චිත්‍රමවාගෙන හිතින් අපි සැක උපදවාගෙන යම් යම් ඕපාදූප ප්‍රලාප දොඩවන්න පටන් ගත්නම් අපි පව් කර ගන්න පුරව ගන්නවා. අපි පව් පුරව ගන්නවා. තමාර අයගේ සැක බොහොම හේතු කොටගෙන ප්‍රකාශ කරන වචන නිසා ඔහු පව් පුරව ගන්නවා. ඒ නිසා වචනයක් පරිසම් කර ගන්න වගේම හිතත් පරිසම් කර ගන්න. හිත පරිසම් කර ගන්න. මේක තමයි අමාරු. හිත පරිසම් කර ගන්න එක. දුරං ගමං ඒකකරං අසරීරං ගුහාසයන්. දුර ගමන් යන ස්වභාවයේ තියෙන ශරීරයකුත් නැති ඒ වගේම ලෝකේ මහා බලවත්ම ශක්තිය හිත. බලවත්ම ශක්තිය හිත. මේ ග්‍රහලෝක තරණය කරලා මේ විශ්වය තරණය කරලා මහා හාස්කම් කරන්නේ මිනිහා මොකෙන්ද මේ හිත දියුණු කරලා තියෙන්නේ ඔක හොඳ පැත්තට දියුණු කළොත් ලෞතුරා බුදු පදවිය දක්වා යන්න පුළුවන්. මහරහත් ඵලයේ දක්වා යන්න පුළුවන්. ඒ නිසා සිත දැඩි ලෝභයෙන් මුලා වෙන්න දෙන්න එපා. සිත දැඩි ද්වේෂයෙන් රත් වෙන්න දෙන්න එපා. ඒ වගේම සිත දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙන්න දෙන්න එපා. දැන් දැඩි ලෝභකම ඇති වුණහම මොකද වෙන්නේ? අර අදින්න පුබ්බකට මොකද උනේ? එකම දරුවා නැති වුණානේ. එකම දරුවා මොකද හේතුව ලෝභකම. දරුවා අසනීප වුණාම බේත් ටිකක් කරන් දෙන්න ලෝභයි. ඒ නිසා දරුවා රෝගයේ උස්සන්න වෙලා මැරුණා. අන්තිමේ සොහොන් පිටියට ගිහිල්ලා අර දලු දරුවගේ ගොඩ කරු පස් ටික වල වල ගොඩ කරු පස් ටික බදාගෙන අඬන වඩායට එනවා. Tamange දරුවා නැති වෙයි නැතිවීමෙන් ඇති පාඩුව එතකොට තමයි දැනෙන්නේ. ඒ දරුවම දිව්‍ය ලාභයේ උප්පත්තිය ලැබලා ඇවිල්ලා දරුවම කියනවනේ. තාත්තට එතනට ඇවිල්ලා මේ ඇයි ඔබ අඬන්නේ? අනේ මගේ එකම දරුවා නැති වුණා. එකම දරුවා නැති වුණා. ඒ නිසා මං අඬනවා. එහෙනම් මටත් මේ උවමනාවක් තියෙනවා. මං ඇඩුවොත් හම්බ වෙයිද? මොකක්ද ඔබේ උවමනාව? මං අඬන්නේ දරුවා නැති නිසා. මම කරත්තයක් ඇදුවා. ඒකට මට රෝද දෙකක් නැහැ. අන්නර රෝද දෙක මට අරන් දෙන්න අහසේ තියෙන ඉරයි හඳයි. පුළුවන්. අනේ ළමයි ඕක ගන්නෙ කොහොමද? අන්න ඒ වෙලාවේ කියන්නේ එහෙනම් මේ වලේ ඉන්න ළමයා නැගිටවන්නේ කොහොමද ඇඳලා? දැන් නෙවෙයි හඳන්න තිබුණේ එදා. එදා තමයි ඇඬු කඳලින් බෙහෙත් හේත් දීලා රණීප කරගන්න තිබුණේ. ලෝභකම නිසා තමන්ගේ පුත්‍ර රත්නේ පුතෙක් නැති වෙනවා කියන්නේ තාත්තා කෙනෙකුට කොච්චර පාඩුවක්ද? ඒ නිසා ලෝභයෙන් අන්ධ වෙන්න එපා. ඒතේ කොහොම හරි ලෝභයෙන් මැඩගෙන බුදුහාමුදුරු දේශනා කරනවානේ ලෝභය පරද්දලා යඩපත් කරලා කොහොම හරි පරිත්‍යාග චේතනාව දිනවන්න කියලා. ජිනේ කදරියන් දානේන කොහොම හරි පරිත්‍යාගය චේතනාව ඉස්සරහට අරගෙන ලෝභය පරද්දන්න කියලා බුදුහාරු දේශනා කරනවා. ඒ වගේම ඒ නිසා අපි දැඩි ලෝභයෙන් අන්ධ වෙන්නේ නැතුව ඒ වගේම දැඩි द्वේෂයෙන් රත් වෙන්නේ නැතුව හිත අපේ හිත රත් වෙලා ගියොත් ගිනියම් වෙලා ගියොත් द्वේෂයෙන් අපි මොනවද කරන්න කියලා Tamanට හිතා ගන්න බෑ සමහර විට. අතපය ක්‍රියාත්මක වෙනවා, අව්‍යායුධ ක්‍රියාත්මක වෙනවා, ගල්මුල් ක්‍රියාත්මක වෙනවා. ගිනි තියා ගන්නවා, වාසවිස බොනවා. එහෙම නැත්නම් තවත් විශාල හානියක් කරනවා. දරු පවුල් පිටින් ගම් පිටින් හානි කරනවා. මේ ද්වේෂේ රත් වෙලා ගිනියම් වෙලා. තා හිත ඒ විදිහේ රත් වෙන්න ඉඩ දෙන්න එපා. හිත නිමන්න. ඒ වගේම මිසදුටු අදහස් වලින් අන්ධ වෙන්න එපා. මිසදුටු අදහස් වලින් මේ හිත හදාගන්න මේ බුදුදහමේ භාවනා කියලා බුදුහාමුදුරුවෝ දේශනා දේශනාවේ සඳහන් වෙනවා බොහෝ තැන්වල උපදෙස්. ඒ භාවනාව බුද්ධිමත්ව හරියට කරන්න. හැබැයි භාවනා පන්ති වල තැන් තැන් වල තියෙන භාවනා පන්ති කියලා උගන්වන මිත්‍යා දෘෂ්ටික අදහස් ඔළුවේ පුරවගෙන අතරමං වෙන්න එපා. පෞල් ජීවිත, ගෙදර ජීවිත අවුල් කරගන්න එපා. හොඳ භාවනා පන්ති තියෙනවා. ඒ පිළිබඳව හොඳ පරිචයක් ලබාපු, දැනුමක් ලබාපු අපේ ගරු මහා සංඝරත්නය ඒ භාවනාව කියා දෙනවා. එවැනි නිවැරදි ගුරුවරයෙක්ගේ ආభాසයෙන් භාවනාවට යනවා මෙතක සමහර අය මේ භාවනාව මුවාවෙන් නොඑක් පන්ති පවත්වල මිනිස්සුන්ගේ මොළගිඩි වෙනස් කරලා අන්තිමේ ගමේ පන්සලටත් දොස් කියන මිනිස්සෙක් බවට පත් කරනවා. අවසානයේ පාන්සුකුලට වඩින්න ඉන්න හාමුදුරුවොත් අමනාප කරගන්නවා. ඒ තැනටපත් වෙන විදිහේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. එක එක කාමරවල නොඑක් නොඑක් වැඩපිළිවෙළවල්. ඒවට රැවටිලා තමන්ගේ ජීවිතය අවුල් කරගන්න එපා. මිත්‍යා මතවලින් ඔළුව පොරවා ගන්න එපා. සත්‍ය දෙයින් තමන්ගේ බුද්ධිය දියුණු කරගෙන තමන්ගේ ගමන් මඟ හොඳට තේරුම් ගන්න බුදුහාමුදුරෝ දේශනා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා මේ ගමන් මඟ හොඳට තේරුම් ගන්න. ඒ වගේම බෝධ්‍යංග ධර්ම ආදීන් ඒ ඒ ගමන් මාර්ගයක් තියෙනවා. එනිසා සමත විදර්ශනා වශයෙන් යන භාවනා පිළිවෙලක් තියෙනවා. ඒකෙන් හිත හදාගන්න, හිත දියුණු කරගන්න. මෙන්න මේ හිත, කය, වචනය කියන මේ තුන් දොර තමයි රැකගන්න ඕන. මේ තුන් දොරින් තමයි කෙලෙස් නැමැති මාරය ඇතුල් වෙලා අපව අපේ ආරක්ෂාව නැති කරන්නේ. අපේ සුරක්ෂිතභාවය නැති කරන්නේ. එනිසා මේ තුන්දර හොඳින් ආරක්ෂා කරගන්න. තින්නමඤ්ඤ තරං යාමං අපිට තියෙන ඥානවන්තයෙක් හැටියට යාම තුනක් තියෙනවා ජීවිතේ. ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය. මේ කාල තුනේ එකකතිවත් කල්පනා කරන්න කියලායි බුදුහාරෝ දේශනා කරන්නේ. කුඩා කාලේ කෙලිසෙල්ලම අධ්‍යාපන කටයුතු නිසා අපිට වැඩිය හිතන්න වෙන්නේ නැහැ. ඒ වැඩවල ඒක. තරුණ කාලේ යොබ්බන මදය වගේම නොඑක් පෞල් ජීවිත, ගේ දොර හැදීම්, ඉඩකඩම් වැවීම්, ගමන් බිමන් කොපමණ වැඩද? මේ දෙකම අපි අතහරෙමුකෝ. තුන්වෙනි කාලය තුන්වෙනි කාලේ ටිකක් වයෝවෘද්ධත්වයට පත් වෙනක අවුරුදු 50 විතර පරිණකොට නැත්නම් අවුරුදු 40න් එහා පැත්තට යනකොට ටිකක් අපි වයෝවෘද්ධයිනේ ජීවිතයේ විඳිය යුතු දේ බොහෝ විඳලා කල යුතු බොහෝ දේ කරලා අවසන් කරලා ඉන්න අවස්ථාවක් විශ්‍රාම සුවයෙන් ඉන්නේ එහෙම නැත්නම් ටිකක් කායික ශක්තිය අඩු වෙලා ওই තත්ත්වයටපත් වෙන කාලය සංධ්‍යා කාලය 50ට වෙනකොට අන්නේ කාලේ දිවත් හිතන්න ඒ කාලේ දිවත් හිතන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ තුන් කාලයෙන් එකක්වත් හිතන්න එතකොට අර කාල දෙකම කාර්ය බහුලයිනේ. අපිට හිතන්න පුළුවන් කාලෙ මෙතනට එනකොට පරිණතයි. උතනට එනකොට බොහෝ අත්දැකීම් තියෙනවා. උතනට එනකොට අපිට අපේ රාජකාරි වැඩ කොටක් බොහෝ නිම කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඒවා අපි නිදහස් වෙලා ඒවයි ඔය ගමේ පන්සල පැත්තට නිතර නිතර යමින් එමි. දැන උගත් හාමුදුරු නමක් ආශ්‍රේ නිශ්‍රේ කරමින් ධර්ම මාර්ගයේ පැත්තට යන්න. පොයේ දවසට අටසිල් සමාදන් වෙලා ධර්ම සාකච්ඡා ආදියට සම්බන්ධ වෙලා බණ පොත හොඳට කියවලා ඒ පැත්ත ගැන හිතන්න දැන්. දැන් මේ අවුරුදු 75යි 80යි තවත් මේ පොල් ගණන් කර කර තවත් මේ පුවක් ගණන් කර කර ඈ තවත් මේ ගෙදර රණ්ඩු කර කර ඔප්පු තිරප්පු ටික කොට්ටේ ගහගෙන ඇයි මේ අතරමං වෙන්න හදන්නේ? අර අදින්න පුබ්බක Tamange දරුවා එළියෙන් ඇදලා තිබ්බා මේ ගේ ඇතුලේ මැරුණොත් මේ අහල පහල මිනිස්සු මගේ තියෙන ධනස්කන්ධේ දකි කියලා. ඒ තරම් ලෝභේ. ඒ වගේ අවුරුදු 75 80 වෙලක් එහෙම අන්ධ වෙන්න එපා. දරුවන්ට ඒවා බාර දීලා දරුවෝ ගුණවත්ව හදා ගන්න තමන්. දැන් සමහර අම්මලා තාත්තලා පරාණ බුද්ධිය තියාගෙන දෙන්නේ. මේගොල්ලෝ අපි එළියට ඇදලා දැම්මොත් කියලා ඇදලා දාන අයත් ඉන්නවනේ. කොච්චරවත් තියෙන්නේ මේ මහමග දාලා යන පුතාලා දූලා ඉන්නේ. අම්මා තාත්තා. වයෝවෘද වෙච්ච අම්මා තාත්තා මහමග දාලා යන්නේ. එහෙම ඉන්නවා. ඒ නිසා ඒ එහෙම නොකරන දරුවෙක් හදාගන්න දැනගන්න ඕන. ඒ දවව පුංචි කාලේ ඉඳලම කාරුණික ඉවසීම තියෙන මව්පියන්ගේ අගේ තේරුම් ගත්ත දහම් පාසලකට යවලා පන්සලට යවලා හාමුදුරන්ගේ අසුර ලබා දීලා ගුණහපත් දරුවෙක් හැටියට හදාගත්තාම අර එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ තමන්ම වැරද්දක් කරලා තියෙන දරුවා හදලා නැහැ හොඳට. නරක ආශ්‍රයෙන් ගලවගෙන පන්සලකට කියන්නේ මේ පන්තියක් පන්තියක් ගානේ දරුවා පොයේ දවසට මල පූජා කරන්නේ දරුවට ඉඩක් නැහැ. මල ගෙදරකට යන්න ඉඩක් නැහැ. වෙලාවක් නැහැ. මේ මල ගෙදර මිනිස්සු සංවේගයට පත් වෙන හැටි, හඬන හැටි දකින්න ඉඩක් නැහැ. ඒ ළමයාගේ පපුව උණු වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ ළමයාගේ තියෙන කුරිරු අදහස් එනික අම්මා වුණත් තාත්තා වුණත් මහමගට ඇදලා දාන්න මානසිකත්වයක් හැදෙනවා. අපි මේ වැරද්ද කරලා තියෙන්නේ. ඒ නිසා තුන් කාලයේදී අවසාන කාලෙවත් අපේ අම්මලා තාත්තලා වගකීම් ටිකක් අතහැරලා අනේ අපිට වෙලාවක් නැහැ මේ දරුවෝ බලා ගන්න තියෙනවා. දැන් දරුවන්ගේ මුරකාරයෝ බවට පත් වෙලා අම්මලා තාත්තලා. අවුරුදු 60 70 වුණාම ගෙදර මුරකාරයෝ බවට පත් වෙලා. අනේ පින්වත් දරුවනි ඔය අම්මටයි තාත්තටයි පොයට පන්සලට යන්න දෙන්න. සමහර දරුවෝ දුරකටන පණිවිඩයක් දෙනවා ගෙදරට අම්මා සිල් දෙවි හොවදගෙන තාත්තා සිල් සමාදන් වෙන්න යන ඔක්කොම ආම්පන්න ලෑස්ති කරගෙන හෙට පොවේනි කියලා හිනවා අද ඔන්න කෝල් එකක් දෙනවා දුරකතනෙන් පණිවිඩයක් දෙනවා අම්මේ අපි හෙට ගෙදර එනවා ඉතින් අම්මා මොකද අර සිල් ගන්න එක පැත්තකින් තියලා හෙට දුව එනවනේ පුතා එනවනේ අර හති යතේ දුව ඇවිදලා ඉතින් කන්න බොන්න ලෑස්ති කරන්න මේ ටික ලෑස්ති වෙනවා අනේ දුවේ පුතේ පෝය දවසට අම්මට සිල් ගන්න ඉඩ අරින්න. වෙන නිමාඩු දවස් තියෙන ඕන තරම්. අන්න එහෙම දවසක ගෙදර එන්න. පොයේ දවසට එනවා නම් පන්සලට එන්න දාන ටිකක් හදාගෙන අම්මට තාත්තට ඔබත් බුදුන් වහන්සේලා අම්මා තාත්තට දාන ටික දීලා පින්දිද්ද කරගන්න මෙන්න මේව මේ වයසක අම්මලා තාත්තලා අපිත් එක්ක කියන්නේ අනේ ඉන්න හිටිය ආන්දරණ සීල් ගන්නකෝ මේ ළමයි එනවා කියලා පණිවිඩය දුන්නනේ ඒ ඒ ඒවා අපිට ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා මේ <clears throat> අවසාන කාලේ අපේ ජීවිතේ හොඳම පින්දහම් කරගන්න තැම්පත් බුද්ධියෙන් යමක් තේරුම් ගන්න හොඳම කාලේ කියන එක කවුරුත් හොඳට හිතට ගන්න. ඒකේ හිතට අරගෙන ඔබ අවස්ථාවක් ලැබෙන කොතනද එතනට පිනට දහමට ලැබි වෙන්න. යම් කෙනෙක් තමන් තමන්ට ආදරේ ආදරේ බව දන්නවනම් තේරුම් ගත්තොත් තේරුම් ගන්නවා නම් තමන් හොඳින් ආරක්ෂා කරගන්න තමන් හොඳින් ආරක්ෂා කරගන්න තමන් හොඳින් ආරක්ෂා කරගන්නේ පඬිතියා ඥානවන්තයා කියන්නේ යා එහෙමනම් මේ තුන් කාලයෙන් එකක දිවත් එම අඩු ගානේ අවසාන කාලයේ දිවත් සීලාදී ගුණ ධර්මවල වටිනාකම තේරුම් අරන් ඔබේ ජීවිත පිනෙන් දහමින් සම්පූර්ණ කරගෙන මෙලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන පරලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන සංසාර දුක්ඛයන්ගෙන් අත මිදී අමා මහ නිවන් සම්පත් ලබන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සම්දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ලෝකපාලක දෙවි දේවතාවුත් පින් අනුමෝදන් වේවා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම මෙලව ජීවිතය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව ගත කරන්න හේතු ආසනාව වේවා පරලෝක වශයෙන් අජරාමර උතුම් අමා මහ නිවන් සප පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සාදු සාදු ආකාපට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ලෝක සාසනං දහමින් දිනවන තුන්කල් දීපිවිත පිළිබඳව පහදා දෙමින් කුද්දගිනිකායේ ධම්මපදයේ ඇසුරින් ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ ගොඩකවැල ශ්‍රී මහින්ද මහා පිරිවෙන් විහාරාධිපති ශාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ සබරගම පළාතේ අධිකරණ සංඝනායක සමස්ත ලංකා පිරිවෙන් හා සමස්ත ලංකා පරිවිනාධිපති හා කෘත්‍යාධිකාරී සංගමේ සභාපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාට